බුද්ධික මහත්තයා අජිත් රුද්‍රිගු මහත්මයා ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා. මේ ජීවිතය තුළ පස්පව් වලින් වැළකීමෙන් මේ ජීවිතය තුළදී පෙර කරන ලද අකුසල් පළදීමෙන් වැළකේද? මෙහෙමයි. අපට එක දෙයක් කරපු පමණින් සියල්ල වළකිනවා කියලා නියමයක් නැහැ. ඒ පස්පව් අපි සිද්ධ කරනවා නම් ඒහා සම්බන්ධව යම් අකුසල කර්ම ටිකක් පළ දෙන්නට ඉඩ තියෙනවා නම් අපි පස්පව් වලින් වැළකීම නිසා ඒ අකුසල ටික වළකිනවා. අනිත් ඔක්කොම වළකිනවා කියලා නියමයක් නැහැ. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් අපි පංචශීලය ආරක්ෂා කරනවා. ආරක්ෂා කරනකොට දැන් එතන මුසාවාදා වේරමණී අපි බොරු කියන්නේ නැහැ. හැබැයි අපි නිකන් අර කටට ආපු එක ඔහි කියලා දානවා. එතකොට කිසි චාරයක් නැහැ, ਵਿਚාරයක් නැහැ, සති සම්පජඤ්ඤයක් නැහැ. අනිත් කෙනාගේ හිත රිදෙයිද බලන්න. ඉතින් එතකොට හරියට අඹු සැමියන් අතර ගස්ටන, මව්පියෝ දරුවන් අතර ගස්ටන, බිරිඳ මේ ඥාතීන් අතර ගස්ටන, මිතුරන් අතර ගස්ටන. දැන් එතකොට හරියට හිත රිදීන්, හිත බිඳීන් නැති වෙනවා. එතකොට අනිත් අයගෙන් බැනුම් අහන්න වෙනවා, චෝදනා ලබන්න වෙනවා, නිග්‍රහ ලබන්න වෙනවා. දැන් එතකොට පන්සිල් රකින්නවා. පන්සිල් රැක්කා වුණාට ඒ නිවසේ සාමකාමී බවක් නැහැ. සතුටක් නැහැ, සහනයක් නැහැ. අනිත් අයගෙන් නිග්‍රහ විඳිනකේ අඩුවක් නැහැ. ඇයි ඒ? මුසාවෙන් වැළකීලා හිටියට සති සම්පජඤ්ඤයෙන් යුක්තව Taman කියන වචන ගැන සිහිනුවණින් පරිස්සම් වෙන්නේ නැති නිසා. එතකොට ඒක පංචශීලයට අදාළ නැති වුණාට ඒකෙන් රැකුනේ නැත්තම් ඒකට අදාළ මතුවෙන්න පුළුවන් කර්ම විපාක ටික මතුවෙනවා. ඉතින් ඒ නිසා පන්සිල් කියලා කියන්නේ සමස්තය නෙවෙයි. පන්සිල් රකින්නවා නම් අපිට පන්සිල් නොරැකීම නිසා ඇතිවිය හැකි අර්බුද බොහෝමයකින් අපි වළකිනවා. හැබැයි සියල්ලෙන් වළකිනවා කියන්න බෑ මොකද පන්සිල් නොරැකීම නිසා විතරක් නෙමෙයි හැම ප්‍රශ්නයක්ම ඇති හරියට වචන කතා කරන්න තේරෙන්නේ නැති නිසා ඊළඟට නිවැරදිව හිතන්න තේරෙන්නේ නැති නිසා දැන් සමහරු ඉන්න පන්සිල් හොඳට රකිනවා හැබැයි හිතන්න තේරෙන අනේ ඉතින් මේ කර්මයෙන් ලබාව පං හැටිනේ මොන කර්මයක්ද දන්නේ නැව කවදා ගෙවලා ඉවර කරන්නද මේ ගෙදරට කිසි වගතුවක් නැහැ කොච්චර හම්බ කළත් මකර කටේ දානවා වගේ මේවා මොකා ගිලිනවත් දන්නේ අර අල්ලපු ගෙදර මිනිස්සු හූනියම් කරලත් දන්නේ මේ මිනිස්සු කොඩි වෙන කරලත් දන්නේ එතකොට මට මේ අම්මලා තාත්තලා මේ කොහෙද යන මේ බිරිඳක් කොහෙද යන සැමියෙක් මේ කරපින්නපු නිසා තමයි මේ අවුල ඔක්කොම මං කරගත්තු විවාහය කරගන්න දුන්නේ නැහැ. දැන් මේ නුසුදුසු එක්කෙනෙක් සම්බන්ධ කරපු නිසා තමයි මේ අ르බුද. දැන් මෙහෙම එක එක කාරණාත් එක්ක හිත හිතා අර තමන්ට පීඩාවක් ඇති වෙනකොට ඒක කාගේ හරි ඇගේ ගහන්න තමයි බලන්නේ. එක්ක මව්පියන්ගේ ඇගේ, එක්ක අල්ලපු ගෙදර මිනිස්සුන්ගේ ඇගේ එහෙම නැත්නම් ඒක කර්මය පිට පටවන්න ඇයි මේ નિවරදිව හිතන්න තේරෙන්නේ සම්මා දිට්ඨිය සති සම්පජඤ්ඤේ නැහැ හේතුඵල දැක්ම නැහැ. ඒතර පංසිල් රකින්න. පංසිල් රැක්කවුනාට ඒ දැක්ම නැත්නම් හැමදාම අඳෝනා නගමින් අසහනෙන් තමයි ජීවත් වෙන්න වෙන්නේ. එතකොට ඒ හරහා ඒ හිත නරක් නිසා බොහෝ අකුසල කර්ම මතුවෙනවා ඒත් එක්ක. ඒ හිත නරක වීම නිසා කායිකව ලෙඩ වෙන්නටත් පුළුවන්. ඒ හිත නරක කර ගැනීම නිසා රෝගී වෙලා අකාලේ මැරෙන්නත් පුළුවන්. ඒ හිත නරක කර ගැනීම නිසා පවුලේ සමගිය නැති වෙන්නත් පුළුවන්. මේ විදිහට පන්සිල් රැක්කොත් ඒ පංචශීලය නොරැකීම නිසා යම් ගැටලු ටිකක් ඇති වෙනවද? ඒ ගැටලු වලින් අපි නිදහස් වෙනවා. හැබැයි සියලුම අකුසල කර්ම වලින් නිදහස් වෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ.